අපි පැය කමාරක් විතර අරන් තියෙනවා ධර්ම දේශනාව සඳහා. ඉතින් මම චාරිත්‍රානුකූලව මතක් කරනවා මේ මේ කියපු කරපු දේවල් පිළිබඳව අදහස් මතිමතාන්තර හෝ ප්‍රකාශන තියෙනවනම් කෙටි වේලාවක් අපි ඒක සඳහා ගන්නගනිමු. එහෙම නැත්නම් අපි පැයක පමණ කාලයක සක්මණින් පස්සේ අපි නැවතත් මෙතෙන් එකතු වෙනවා පරියන්කයක් සඳහා. ඒත් ඉස්සලා මේ කියන්න කරන්න දෙයක් තියෙනවා අපි ටික වේලාවක් අරගෙන මේ සඳහා ඉවසමු. වහන්සේ දේශන අතර පරිදි මේ ආනාපානසති නිහිරීමේදී අපේ රූප සම්බන්ධයෙන් මේ දුම සංනාම රූප දෙක සම්බන්ධයෙන් මේ කරන්නේ ඒ දෙක මෙහෙ කරන අතර ඊට අමතරව ක්‍රියාවස්ය ආස්තම තුළ නම් සම්බන්ධයෙන් ක්‍රියාවෙච්ච කියන ආනාපාන බලනකොට වේදනා දැනෙනවා ශබ්ද ඇහෙනවා හිතවිලි සම්බන්ධව ඒක මේ හොඳයි ඉස්සල්ලාම අපි කරන්න හදන්නේ ආනාපාන යාලු කරගන්න හදනවා ආනාපානි හාද කරගන්න හදනවා ආනාපානෙත් එක වැඩි වෙලා ඉන්න හදනවා ඒ නිසා අපි නිකන් ගතියක් පෙන්වන අනේ රූප නැත්තම් හොඳයි වේදනා නැත්තම් හොඳයි ශබ්ද නැත්තම් හොඳයි කියලා. ඒක තමයි මේ වැඳලා මේ භාවනා මධ්‍යස්ථාන වලට එන්නේ. අඩු රූප පේන, අඩු ශබ්ද තියෙන, අඩු වේදනා තියෙන ක්‍රමයකට යනවා. නමුත් උපාසකමත් යහන විදියට අපිව අර පොඩකට එහෙමේ කරාට ආයෙව එනවනේ. වේදනා එනවා, ශබ්ද එනවා, හිතවිලි එනවා. ඉතින් ඒ එන වෙලාවල් වලදී අපිට පේනවා ආස්වාස ප්‍රස්වාසයේ බලාගෙන ඉන්නකොට වේදනාවක් කිව්වනම් ඒත් අපිට දැනෙන්නේ ඉද්දෙන, කප්පෙන, රුප්පන, කම්පන, චංචල ගතිය වලින්නේ. වේදනාවක් කියන්නේ තොච්චර නෑ වෙන එකක් නෑනේ. ඉතින් එතකොට අපි දන්නවා මේ මෙතන නෙවෙයි දැන් මට මේ රූප ධර්ම නලියන්නේ. එතනට වැඩිය බරපතල විදියට වෙන තැනක අකුණු විදුලි ගන්නවා. එතකොට හිතට යොකු මාර යුද්ධයක් එනවා. මේ කරගෙන යන සම්ප්‍රදාන කුල මූල කර්මස්ථානයේ ඉන්නවද නැත්නම් මෙතන බරපතල සිවිල් යුද්ධයක් රටේ තියෙනවා. එතෙන්ට අවධානය යොමු කරනවා. ඉතින් ඒක තීන්දුව වෙන්නේ අරමුණේ ප්‍රකටතාවය මත. ආනාපානෙන් එන sannivedanයට වැඩි sannivedanයකින් බරපතලකමකින් වේදනාව එනවනම් ඒක අපිට කියන්නේ ඉද්දන ගතිය කියලානේ. ඒ වේදනාව කියන්නේ ඉද්දන ගතිය. හැප්පෙන ගතියක් නේ. තවන ගතියක් නේ. දවන ගතිය ආ එහෙමනම් දැන් දන්නවා. ගති වශයෙන් නම් සමානයි නමුත් හැපෙන තන ආනාපානෙ වේදනාවට මාරු කරන්න. එතකොට මොකද කරන්නේ? හිත මෙතනින් ගලවලා අතන අලවන්න. දෙකේම තිබ්බොත් තමයි අපිට ওই ප්‍රශ්නේ මතුවේ. දැන් ඒ అలවන්නේ මොකටද? මෙතන වේදනාව නැත්තම් සංනිවේදනයේ බලවත් නිසා. ඒක වෙච්ච දෙයක් අපට. ඊට පස්සේ මේ ආනාපානෙ බලනවා වගේ බන මේ ඉද්දෙන ගතිය. මේ පුච්චන ගතිය, මේ කව තවන ගතිය, ගැටෙන ගතිය, තලන තවන ගතිය මේක ඉබේ හම්බෙච්ච ලාභයක්. අරක හොයාගෙන ගිය එකක්. හොයාගෙන ගිය අපි මූල කර්මස්ථානය කියලා නම් කරපු නිසා. දැන් මේක සිද්ධ වුණා නම් මේක දිහා බලන්න. මෙන්න මේක අපි දැන් හෙට පාවිච්චි කරන්න යන්නේ ඕක තමයි මේ වේදනාවට ප්‍රශ්න පිළිබඳ ਸਰවඥාචිකර උපදෙස් දීලා තියෙන හැටි. මෙන්න මේකෙදී සාමාන්‍ය කෙනාට මේ වේදනාවක් කෙනෙකුට තරහක් වෙනවා මේ ශරීරෙට තියෙන ආශාව නිසා. මේක ලෙඩ වෙයි, පුපුරු ගායි, අංශ භාග වෙයි කියලා. ඒකට මේක තරහක් වෙනවා. භාවනා කරන කෙනාට තරහක් වෙනවා ආනාපානෙ කැඩුවයි කියලා. මේ දෙකෙන් මෙන්න තරහ නිසා අපිට කවදාකවත් තරහ වේදනාදියා බලන්න බෑ මධ්‍යස්ථ හිතකින්. බලන්නේ මේක නොදකින් මේක නොපතන් මේක නොදෝමකින් කියලා තමයි බලන්නේ. බලන්න බලන්න මේක කොච්ච දම දම කොච්ච දම දම එනවා. ඉතින් කර කර ඉන්නකොට නැවත නැවත වේදනාව එනවනම් අපිට හිතන්න වෙනවා වේදනාවේ මුලැමැදාක දක්නාසුලුව. මේකේ ද්වේෂ හිතෙන් තොරව බලන්න පුළුවන් නම් ඒ කියන්නේ ඉද්දන ගතිය ඉද්දන ගතිය වශයෙන්. තවන ගති ගැටෙන ගති ඒ ගති වශයෙන් සැප වේදනා දුක් වේදනා කියන ලේබල් එක දාන්න නැතුව ඒක ඉතින් ආනාපාන සතිය හිතයට වැඩි ලකුණු ලැබෙන අභ්‍යාස පන්තියක් වෙයි. කරන්න පුළුවන් හින්දා කියනා නෙවෙයි. අහපු හින්දා කියන්නේ. හැබැයි පුළුවන් ඇත්තෝ ඉන්න. ආනාපාන දිගේ ටිකක් වෙලා ගිහිල්ලා සිත සංසිඳුණාට පස්සේ නම් වේදනා ආවත් නොදෙන තත්ත්වයට එනවා. මුලදී මුලදී මේක හුඟක් ඇත්තටම ලොකු අභ්‍යාසයක්. ඒගොල්ලෙම සද්දයක් කියලා කියන්නේ සද්ද කියන්නේ කන පීරි ගන්න ගතියක්. කනේ ඇති වෙන ඉද්දෙන ගතියක්. කණේ ඇති වෙන තවන ගතියක්. විශේෂයෙන්ම ආනාපාන කරනකොට සද්දේ තවනවම තමයි. එතකොට අපි ආයෙත් බලන්නේ ඉද්දෙන කම්පන චංචල රූපණ ගතිය තමයි බලන්නේ. හැබැයි මෙතන කාය ප්‍රසාදේ නෙවෙයි සෝත ප්‍රසාද. වේදනාව නම් කාය ප්‍රසාදෙමයි තෝරාගත්ත තැන නෙවෙයි වෙන තැනක. ඊට පස්සේ හිතනවයි කියලා කියන්නේ. හිත කියන්නේ මේ පෑදි දියක් එහෙම නැත්නම් නිශ්චල දියක් පැලි මාල නගනවා වගේ වැඩක්. හදවිල කංචාන මොනවද? හදවිල කම්බර තෙම් ජල රේඛා මොකද මට ඒ දවස්වල මම කො ලියලා තියා හිටිය නන්දමාලිගේ සිංදුව හදවිල කලඹන පෙම් ජල රේඛා ඔබ හිත මත ඔන්නෝ කියලා තියෙන ඔය ඔක්කොම හිතවිලි ඔය කම්පන චංචල තමයි බුදුහාමුදුර කොච්චර ලස්සට මේ සේරම එක මල්ලේ දාලා තියෙනවද කියලා බලන්න මං කියනවා මේ හිතවිලි කියන්නේ රූප නෙවෙයි ඉතින් කියන්නේ රූපණ කම්පන කියන රූප කලක්ම නෙවෙයි. හිත හදවතේ චංචල ගති. මේ යම් මම මේක තාමත් අවධානය යම් ප්‍රමාණයකට යමක් කම්පණය වෙන්න ඕනේ අපිට ඒක දැනෙන්න. හිත නිකන් තිබුණාට දැනෙන්නේ නැහැ. හිතේ රැලි වල නගිනකොට හිතවිලි කියලා පේනවා. කය තිබුණාට දැනෙන්නේ නැහැ. කය තියනවා කියලා නිකන් නෙවෙයි. සැලිසලී තියෙන නමුත් යම් කිසි මට්ටමකට සැලුණාට පස්සේ තමයි ඒක අපේ අවධානය ඉල්ලන්නේ. ඒ වගේ කන්නේට ශබ්ද නිතරම එනවා යම් ප්‍රමාණයකට එහෙන ගහනවත්තමට ආවට පස්සේ තමයි ඒක අවධානය ගන්නේ. මේ ඔක්කොම මැද කඹේ යන්න වගේ ආනාපාන යනවායි කියලා කියන්නේ එච්චරම ප්‍රකට නැතත් වැඩි අවධානයක් දීලා මූල කර්මස්ථානේ කියලා ඒක දිගේ බලන්න යනවා. ඒ නිසා හැම වෙලාවෙම කණේ ශබ්ද තියෙනවා. ඇඟේ වේදනා තියෙනවා. හිතේ හිතවිලි තියෙන හැම එකම කුප්පන්නේ යනවා. කුප්පපු ගමන් ඒක සංස්කාරයක් වෙනවා. සංස්කාර වෙච්ච ගමන් ඒකේ තියෙන හිද්දෙන කම්පන ගතිය අපිට ආනාපාන තල්ලු කරගෙන ඇවිල්ලා මතු කරලා පෙන්නනවා. එතකොට අපි මේ පේන ප්‍රකට වෙන දේ අනුව යන එකයි කරන්නේ. මම මේ වචන වලින් කියන්න හදන්නේ ඒ දේවල් වලට වෛර කරන්න එපා. ඒ වේදනාවට, ඒ සද්දෙට, ඒ හිත වෛර කරන්නේ නැතුව මේ ආනාපානේ වගේම ඉද්දෙන ගතියක්, කුප්පන ගතියක්, ගැටෙන ගතියක්, තවන ගතියක්, පොළන ගතියක් මේකේ තියෙනවා. ඒකෝට අපි හොඳටම විශ්වාසයෙන් මේ පුරාවට අපි මම දැන් මෙතන ඉඳලාදී. හිතපු දෙයක්වත් පිටින් ඉක්වත් මොකක්වත් නෙවෙයි. ඒකට දිගටම සතිය තිබිලා තියෙනවා. අරමුණු මාරු වෙලා තියෙනවා. සතිය තිබිලා තියෙනවා. නමුත් මේ කියන මට්ටමට යන්න ඉස්සෙල්ලා සතිය අඳුනගෙන ආනාපානිය අඳුනගෙන සමාධියක් ඇති කරන ටිකක් දුර ගියාට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ මේ මතුවෙන මතුවෙන ඕන දෙයක් දිහා බලන්න. එහෙම නැත්නම් කියනවනම් අපි බයිසිකල් එක යන්තම් හරි කෙලින් කරන පදින්න ගියාට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ එක හතක් අතහැරලා පදින්න. ගා පුහුණු කරන්න ඉස්සෙල්ලා අත් දෙකින්වත් බේර ගන්න බැරි විදිහට දඩු කරලා තමයි නගන්නේ. අන්තිම නාඩෝ අත් දෙකම අතහැරලා වුණත් යන්න පුළුවන්. ඇඟෙන් නලවලා බයිසිකල් එක පද්දන්න. ඒ මට්ටමට එනවා සතිය පුරුදු වෙනකොට. එනිසා මුලදී අපි කියනවා ඩ්‍රයිවිං ඉගෙන ගන්නකොට මිනිස්සු නැති තැනක සද්ද නැති තැනකට ගිහිලා කරන්න මොකද හැප්පුණොත් අමාරුයි. නමුත් ඩ්‍රයිවිං ඉගෙන ගත්තට පස්සෙත් කියනවා නම් මට ලයිසන් එකක් තියෙනවා. මට ලයිසන් ගන්නකොට මම මිනිස්සු නැති තැනක ගත්තේ නිසා මට ඩ්‍රයිවිං පෝස්ට් එකක් දෙන්නේ මිනිස්සු නැති පාරක විතරක් යන්න පුළුවන් කියලා හම්බෙයි. නෑ. එදාට පුරුදු වෙනවා අර අරකින් පටන් ගන්න ගිහලා ටික ටික මිනිස්සු දැනගලා පොලක් කරා වීදියක් කරා ගෙනියන්න හප්ප ගන්න නැතුව. ඒකට ලයිසන් දෙන්නේ නැහැ. ලයිසන් දෙන්නේ කවුරුත් නැති තැනක නිස්සද්දව ගෙනියලා තමයි. නමුත් අර මනස ඇක්සිඩන්ට් එකක් වෙනකොට ඇත්තටම ඇක්සිඩන්ට් එකක් වෙනකන් ඩ්‍රයිවර් කෙනෙක් නෙවෙයි. කොච්චර දක්ෂ වුණත් ඇක්සිඩන්ට් එකේ පස්සේ තමයි ඩ්‍රයිවර් වෙන්නේ. සාමාන්‍ය පළවෙනි කසාදේ හරියන්නේ නැහැ. දෙවෙනි කසාදෙන් පස්සේ තමයි නියමෙටම දන්නේ මොකද්ද කරන්නේ. ඒ නිසා ඒක ඉස්සරහට ඉබේ හම්බෙන දෙයක් තමයි මේ පාරේ යනකොට හැප්පෙනවා. ඒක දෝෂයට ගන්න එපා. පවකට ගන්නත් එපා. අකුසලයකොත් නෙවෙයි. ඒ හැප්පෙන එක ඉස්සලා ඉස්සලා මේ බය බොයි කියන හැප්පෙන්නේ නැත්තනකට ගිහිල්ලා. පස්සේ හැප්පුණත් කමන්නේ නැහැ කියලා පුරුදු කරනකොට සතිය විවිධාංගීකරණය වෙනවා. සතිය මේ වැල්ලි කරගෙන බඹරෙක් වගේ වෙනවා. මේකට හොඳම ආදර්ශය දෙන්නේ සක්මන් කරලා කෙලවරට ගිහිල්ලා හැරෙනකොට. අනිවාර්යයෙන්ම අරමුණු කැඩෙනවා. රූප පේනවා, සද්ද ඇහෙනවා. ඉතින් එතකොට කොහොමද සතිය නඩත්තු කරගෙන අර සෙනගක් මැද නටන නාටිකාංගනාවන් ඉන්න සල්ලාලයන් ඉන්න මැදක් මැද තෙල් කලයක් කොටුවේ තියාන මිනිහෙක් කඳුලක්වත් හලන්නේ නැතුව ගෙනියන්න හදනවා වගේ සක්මනේ කෙලවරට ගිහිල්ලා සතිය කඩා ගන්න නැතුව ආපහු එනවා කිව්වහම ඉඳගෙන ඉන්නට වඩා ලොකු අභ්‍යාසයක්. ඒ නිසා ඒක හරිය වටිනවා. ඒකෙන් තමයි මේ සතිය මේ වැල්ලි කරකන බඹරෙක් බාටපත් කරන්නේ. උගව දෙනෙක් සක්මන ගණන් ගන්නෑ. ඒක මේ මට මගේ වැරද්දක් මට සක්මන් කරන්න බෑ හිත කැඩෙනවා කියලා පැත්තට හිත කැඩෙන්නමයි අභ්‍යාසය දීලා තියෙන්නේ. කඩ කඩ හදන්නමයි සක්මන් භාවනා දීලා තියෙන්නේ. නිසා සක්මණේ හැදෙන සමාධිය චංකමාදිගතෝ සමාධි චිරට්ටිචකෝ හෝති කියලා සර්වඥාන්සේ දේශනා කරනවා. සක්මණෙන් ගත්තු සමාධියක බොහෝ කල් පවතී. මොකද අර විවිධ විෂමතා යටතේ යන්නේ. නමුත් පරයන්කේක වුණත් විනාඩි 20 පැන්නට පස්සේ යුද්ධය තමයි. එහෙන් සද්ද එනවා, මෙහෙන් වේදනාව එනවා, හිතවිලි එනවා. ඉතින් කෝච්චක් බස් පාරක් ගෙනියනවා වගේ නැත්නම් කාර් එකක් කෝච්චි පාරක් ගෙනියනවා වගේ දඩ බඩස් දඩ බඩස් දඩ බඩස් තමයි. ওই වයසට යනකොට තවත් හොඳයි ඒක. මේක නෑ ඇත්තට කොච්චර කොයි වයසේ හිටියත් අඩුවක් නෑ කරදර. කොයි කෙනාටත් එකයි. මත ඒක නිසා මේ අනික් කෙවලත් මේ අපි කියනවා මේ ඉංග්‍රීසියෙන් කියනවා choiceless awareness කියලා. you aware without any choice. මේක primary object මේක secondary object නැතුව එයා ප්‍රකටව පැන නගින කඩා වදිනවනම් ඒක දිහා මූල කර්මස්ථානයේ වගේම බලන්න. එතකොට ඇවිල්ලා එයයි. වෛර කරන්න කිව්වොත් නැවත නැතේ. සම්මාසේ සුෂ්ක විදර්ශනාව කියන්නේ සුෂ්ක විදර්ශනාව කියලා කියන්නේ සමත වශයෙන් ධානයකටපත් නොවි කෙලිම ධාතු මනස්කාරට හිත යන ක්‍රමයක්. කියන්නේ සමත යානික ක්‍රමේ නෙවෙයි පටන් ගන්න දැනලා විපස්සනාව. සුද්ධ විපස්සනා කියලත් මේකට කියනවා ශුෂ්ක විපස්සනා කියලත් කියනවා. මේ ඉස්සලා සාමාන්‍ය පොත් සූත්‍ර පිටකේ ගත්තොත් එම සූත්‍ර පිටකේ සූත්‍ර 95ක් විතර තියෙන්නේ ඉස්සලා සමාධියක් වඩලා ඒ කියන්නේ සමතරමුණකින් සමාධියක් වඩලා ඊට පස්සේ විපස්සනාට දාන්නේ කියලා. නමුත් ඔය චක්කුපාල හාමුදුරුවෝ වගේ ධම්මපද කතා මුල්ලිගේ ඒ කර කර ඉන්න වෙලාවක් නැහැ සමත කර කර ඉන්න වෙලාවක් නැහැ කෙලින්ම විපස්සනාවෙම පටන් ගන්නවා. ඒකට කියනවා සුද්ධ විපස්සනා කියලා. ඒක උපමාවක් වශයෙන් කියනවා නම් අපි මේ මේ ඉන්න රට අපි මේ මේ මෙහෙන් මහලිකගේ මෙහා පැත්තේ අපි ඉන්නේ එහා රටේ වෙන රජ කෙනෙක් මේ රටේ දුර්දාන්ත රජ කෙනෙක් ඉන්නවා කියලා හිතමු. ඒ රජුරෝ අපිව වැරදකාරය කරලා මරන්න හදනවා. ඉතින් අපි දන්නවා ගඟ පැන්නොත් අපිට එහා පැත්තට ගියාම ඒ රජුරුවන්ගේ ජීවිත ආරක්ෂාව ලැබෙයි කියලා. ඉතින් අපි ඒ දුවනවා. ගඟ දක්වාම දුවනවා. දුවනකොට රාජසේවකෝ පිටිපස්සෙන් එළවෙනවා. ඉතින් එළවෙනකොට ගඟ දකින්නකොට අපිට හිතෙනවා දැන් කවදාවත් ගඟ පීනලා නැහැ වතුර සරයි. එහෙනම් අපිට පුළුවන් ලී කොටයක්, කේල් කොටයක් හරි මේ විදිහට පුංචි පවුරක් හදාගෙන දම්බි ගහගෙන දම්බි ගහගෙන ඒකට වෙන්නත් පුළුවන්. නැත්තම් මෙතන හිටියත් මැරෙන්නයි වෙන්නේ රාජා හෝ මා හෝ ගංගා හෝ කියලා ගිය ගමන් පණින්න පුළුවන්. ඊගම පැනනොත් අර පවුරක් හදාන ගියා වගේ ලේසි නෑ. හැබැයි පවුරක් හදාන පමා වුණොත් රාජපුරුෂයන්ට අහු වෙන්න ඉඩ තියෙනවා. ඒ පවුරක් හදාන පයින් ක්‍රමයට කියනවා සමතයානික ක්‍රමය කියලා. පවුරක් හදාගන්න නැතුව දිගට ගියාම පයින් ක්‍රමයට කියනවා සුද්ධ විපස්සනා. කැමතිද? කොහොම වුණත් ඉන්නේ ජීවිත තර්කෙදී. භාවනා කරනකොට සමසත්ලිස් කර්මස්ථාන කියලා කර්මස්ථාන හදලා දෙන ඔක්කොම සමත කර්මස්ථාන. ආනාපානෙ විතරමයි සමතර විපස්සනා දෙකටම අත දෙන කර්මස්ථාන. නිසා ආනාපානෙ කරනකොට අපිට හොඳට හුස්ම වැටෙනවා, හැපෙන තරක් වැටෙනවා, හොඳට ආස්වාසෙන් ප්‍රසවාසයෙන් වෙන් කරලා ඉද්දෙන ගති කුප්පන ගති වෙන් කරන ගති වෙන් කරලා පේනවනම් අපිට පුළුවන් සමතේට එනකන් ඉඳ නොගී යන්න දොර ඇරෙනවයි කියලා හිතා ගන්න පුළුවන්. එහෙනම් විපස්සනාටම කෙලින්ම යන්න පුළුවන් මේ ඉද්දෙන කුප්පන ගති කියන්නේ පටවි මේ ධාතු මනසිකාරය. ඒකට පොහොර දාන්න. ඒක සුද්ධ විපස්සනා. තව කෙනෙක් හිතනවා උගදෙනෙක් කතා කරලා බැලුවොත් කියා ගන්න දන්නේ නැතිකම වෙන්න පුළුවන්. හුස්මේ එහෙම හැපෙන තැනක් වැටෙන්නේ නැහැ ඒගොල්ලන්ට. හුස්ම වැටෙන්නේ. ඒ වගේම මේ කම්පන චංචල ගතිය වෙන් කළා කියන්න බෑ. ඒත් යාර සමතේට ඉඩ තියෙනවා. එයාට කරන්න තියෙන්නේ ඒකෙන් සමතේ වඩලා සමතේ ප්‍රථම ධ්‍යාන චතුත්ථ ධ්‍යාන දක්වා ඕන තැනකින් පුළුවන් ප්‍රථම ධ්‍යානෙ මොහ චතුත්ථ ධ්‍යානෙ ධ්‍යානෙ නැගිටලා හිත සියුම් කරගෙන බැලුවොත් ආනපානේ පේන අර කම්පන චංචල ගතිය පේන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ සමතෙන් ගිහිල්ලා විපස්සනාට දාන්න. කෙලිම විපස්සනා ලකුණු පහළ වෙනවා නම් සමතේ නැති උනායි කියලා හිතනක් කරගන්න තෝ කෙලිම අනේකට සුද්ධ විපස්සනා කියලා කියනවා. සුඛ විපස්සනා සුද්ධ විපස්සනා දෙකම එකයි. ඒක කියන සාමාන්‍යයෙන් ඔය කාර්යභාර වගකීම්බර සහිත පෞල් ජීවිත ගත කරන ගමන් සමතයක් ගණ්ඩක් තමයි ගත නඩත්තු කරන්න තමයි. ඒ නිසා ඒත් අන්න සුද්ධ විපස්සනාව ලොකු දොර කවුලක් යුක්ත වීමක් කියන. හැබැයි මම දැකලා තියෙනවා එහෙම අමුදරුවන් රකින්න යුතුයකම් ඉෂ්ට කරන ගමන් සමතේ වඩ නැත්තොත් නැතුවා නෙවෙයි. සමත ධ්‍යාන දිගට පාවිච්චි කරන්න පුළුවන් නැත්තොත් තියෙනවා. එක එකනාගේ උපනිෂේ සම්පත් වල හැටියට. නමුත් මේ කාලේ ඇත්තටම මේ පහුගිය බුද්ධ ජයන්තියෙන් පස්සේ බුද්ධ ධර්ම නැගිට්ටි සුද්ධ විපස්සනාව ඉස්සර කරගත්ත නිසා. ඒකට මේ දවස්වලත් යුද සමතයානික කාර්යෝ කැමැතිම නෑ. ඒකට ඒකත් කියනවා ඔය බොරු කරන්නේ ඕක හරියන්නේ නෑ. අනිවාර්යයෙන්ම සමතය හරහා යන්න ඕනේ කියලා. විපස්සනා කට්ටිය ගැන කට්ටිය කියන ඒ බබ්බු හරිලා කියලා අපි යනවා. ණය වෙන්නලා අපි යනවා. ප්‍රලස සමතේ පස්සේ සෝත්‍රේලා වචනාම සමාධිය වුණාට පස්සේ ප්‍රායක අර පුදේ විශාල වේදනාවක් තියෙනවා. ඒකමත ඒක ප්‍රායකම වේදනාවක් ඇත්තටම එතකොට තමයි අපි සමතයේ කැඩිලා විපස්සනා වේදනාවට ආවනම් හිත පරාජිතයි. එතකොට මේ සමතයෙන් වැඩ ගන්න බෑ. සමත සමාධිය කියලා විපස්සනට හරවනවා සමතේ ඉවර වෙන්න ඉස්සලා සමාධිය ඉවර වෙන්න ඉස්සලා සමාධිය හිත නැගිටවන්න. නැගිටලා සමාධිය පවතිද්දිම එක්ක ආනාපානෙට නැත්නම් වේදනා සද්දාදී එන අරමුණකට හිත දාන්න ඕනේ. සමතේ සම්පූර්ණම ගෙවිලා සමතය කියන්නේ සමාධි ඉවරලා සමාධි විසිරි ගියාට පස්සේ වේදනාව කියලා කියන්නේ ආය සමාධියෙන් වැඩ ගන්න බෑ සමාධිය ඉවර වෙලා. එතකොට ඒකේ පරාජිත රටනක් තියෙනවා. එනිසා සමතියෙන් කරන්නේ සමති යෝගාවචරය හොඳ සමාධියක් ඇති කරගන්න. ඇති කියලා පැයක් ඉඳ තරමට හදලා ඒක ඒතරම් පුහුණු කරලා එදා දවසේ විනාඩි 30න් කඩනවා. යහතින් නැගිටිනවා. එහෙනම් ඉතුරු විනාඩි 30 ඒකට සමතේමනේ තියෙන්නේ හිත. අතවාසී අතවාසී විපස්සනා කරනවා. පැය විනාඩි 60 මේ හිටියට පස්සේ ආය අතවාසියක් නැහැ. ඒත් වෙලාවට විපස්සනා නේ සිද්ධ වෙන්නේ. එතකොට මේ ප්‍රයෝජන ගන්න සමතියක් සමාධියක් හිතේ නැහැ. එතකොට බෑ. සංවාස දැන් දැන් සංවාස කියන විදිහට දැන් විපස්සනාවේ ගොඩවල් යනවා කියලා ලකුණු හැටියට දැන් ආස්වාස ප්‍රස්වාස කරන දෙක අතර පරිච්ඡේදෙකුයි එක ආස්වාසයක් වලින් එකයි අනිත් ආස්වාසය අනිත් ඒ අතර පරිච්ඡේදයයි ලකුණු එකත් ඒකත් ගොඩවල් යනවා දැන් ඉතින් සංඝසේ යම් කිසි ස්තියක් ලක්ෂ පුරුදු හුස්මරන් නෙමෙයි ඔක්සිජන් අයිස්ම ගන්න නැත්නම් පරතරයක ඉතියක් මේකයි හයිතර ගණන් කරන පරතරයක් ආව ඉතින් සෑහෙන අමාරුවක් දැනෙනවා සමහරවිට ඒක ඉබේම දැනෙනවා සංවාසිකේ කයට අදිනා කියලා හිතලා හුස්ම ගන්න නෙමෙයි ඒ හුස්ම ගන්න විදියක් ආවනේ කියන්නේ මොකද ගස්පින්තුරෙක් කරුණක් ආව. එදින සයින වේදනා සයින කියන දේ තේරෙකම කියන්න හදන දේ එළියට එන්නේ නැහැ. තමන්ගේ අත්දැකීම ඉදිරිපත් කරන්න එතකොට මේ තේරුම් ගන්න පුළුවන්. අත්දැකීම මට දැනෙන සංඥා සත්‍යයේ භාවනා කරනකොට මට භාවනා කියන විදිහට කුස්මත් අරගෙන ඒක ඉවරලා ඊපස්සේ දැන් මුලම දාක බලාගෙන ඉන්නකොට එකක් ඉතිරිලා අනුකූලයෙන් පස්සේ අනුකූල තමයි එන දැනෙනවා. ඒක ඉතිරිලා වුණොත් මට අමාරුවක් දැනෙනවා. මම මට මම බලන් හිටියයි මම නොඉන්නේ කිව්තියි. මම ඕන කම ඒකට කියන්නේ. ඉතින් මට දැනුණා මම deep breath ගන්නවා. අරගෙන මේ නිකන් බයව නාවා. හරි ඒක මම අර ප්‍රකාශයක් කරුණා ඒක කරපු දෙයක් නෙවෙයි කෙලිච්ච දෙයක් කියලා. එහෙමද නැත්නම් ඒක හරි ඕනකමෙන් කිරුවේ නැත්නම් ඕනකමෙන් ඕනකමෙන් කිරුවේ නැත්නම් මේ ඊගාදාස වෙනකොට බලන්න ඔච්චර බය වෙන්නේ නැහැ. ඊගාදාස ඔච්චරවත් බය වෙන්නේ නැහැ. ඉස්ලාම් දාසේ ලොකු සිල්ලිලාරය සබකෝලයක් එනවා. ඒ කියන්නේ පළවෙනි සැරේ මොන දේ දැක්කත් ඒක අපිට හරි ලොකුයි. දෙක තුන හතර දකින්නකොට ඒක තුනී වෙලා යන පටන් ගන්න. ඒ තිගැස්ම ප්‍රමාණය තුනී වෙන්න පටන් ගන්න. මේ තමයි අපි හાર્ඩනින් process එක කියලා කියන්නේ. අපි දැඩි භාවයක් ඇති කරගන්නේ මේ. ඒක ඕකම වෙන්න. ස්වාමීන් වහන්සේ තිගැස්ම කියන්නේ කොහොමද? මේ කියන්නේ මම බලන්නේ බ්‍රෙක්ෆාස්ට් එකේ කියලා. ඒකේ මට කරන්නේ පස්සේ අනිසරේ කියන්නේ කොහොමද? මම සමහරට කිව්වා. නෑ කොහොම වුණත් ඒ පළවෙනි තැන වෙලා තියෙන ඔය ඔය කියපු මුළු බණම ગેප් එක අල්ලන්න උත්සාහ කරලා තියෙනවා. ગેප් එක නෙමෙයි දහස් පහකින් ඔක පේන්න පුළුවන්. ඔය එකක් ඔයාලා ඒක පතුරු ගහලා බලන්න ගියාම හුස්ම අල්ලගෙන ඉන්න නැති ඊගාවට ගන්න නැතුව. මැරෙන්නේ නැහැ බොරු. ඒක බොරු. ඒක වෙනම ගන්න. දොස්තරලා ඊට පස්සේ දොස්තරලා අල්ලපුවම ඊට වැඩිය ගැසෙනවා. දොස්තරත් ඕනේ නැහැ. මැරෙනවා මැරෙන්න අනේකයි තියෙන්නේ. මේකට දහසක් ක්‍රම තියෙනවා. දෙක අතර වෙනස බලන එක එකක්. මුලැමැදාග බලනවා කියන එක එකක්. ඒ වගේම වෙච්ච දේ නැවත නැවත වෙන්න ආරිනකොට ඒකේ තියෙන සිලිලාරය අඩු වෙන එකක් තව එකක්. ඉතින් ඒක තමයි ওই වගේ සෙල්ලමක් තමයි මරණ මොහොතේදී වෙන්නේ අපිට. අපිට මොනවක් කරගන්න බැරි නෝ කොරස් කටේවත් අද්දා ගන්න බැරි. දැන් මේ මරණේ කල් නැතුව ගෙනල්ලා පෙන්නනවා මෙන්න මරණ වෙනකොට වෙන්නේ. මෙන්න සීනත් වෙනකොට හැටි. මෙන්න ත්‍රිගස්මකදී හැටි. ඉතින් ඒක දැන් දෙවෙනි සැරේ වෙනකොට තුන්වෙනි සැරේ වෙනකොට දොස්තරට කියන්නේ නැතුව යන්න තරම් මේක නොවිච්ච කෙනෙක් නැහැ. ඕනේ නෑ දුක නැති කරන්න නෙමෙයි මේ යන්න හදන්නේ දුක වැඩි කරනවා කියලා හිතේ. දුක ඒක ඒක වෙන්න නම් දැන් ඔය අවබෝධයේ පන්නරේ ලබන්න නම් රේන්ෆෝස් කරන්න නම් ගැලුනයිස් කරන්න නැවත වෙන්න ඕනේ. බොහොම හොඳයි. මට මේට වැඩි සතුටක් මට ඇත්තේ නැහැ. ඒක කවුරු හරි භාවනා කරලා අමාරු වැටුණා දකින්නකොට මට පුදුම සතුටක්. මම කැමැති කවුරු හරි ගැම්පුරුම වතුරට පීන තල්ලු කරලා දඹි ගන්න හැටි බලන්න. මැරෙන එක ගහන්නේ යයි. කොට එක පුළුවන් එක කොට එක. <laughs> දොස්තර මහත්තයා කරන්නේ ඔය වෙලාවට බය කරනවා මොකද නැත්තම් බේත් ගන්න දෙන්නේ බය කරලා වෙලා ඕක ඕක බය පරිසං වෙන්න ඕනේ බය ළඟට එන්න බේත් ගන්න මේක ගන්නයි කියලා කියනවා නෑ දොස්තර වගේ අතාරක නෑරුණා පස්සෙත් නවකට එම් වෙනවා ඒක ඒක මේ සමහරුන්ට විනාඩි ගණන් සමහරලාට හුස්ම අල්ලලා හිටින් නැතුව ඇත්තට හුස්ම නැතර වෙලා නෙවෙයි තියෙන්නේ හුස්ම යට යනවා යම් කිසි ප්‍රමාණයකට ප්‍රාණේ රවට්ටන්න යනවා නමුත් අර අපේ ඉද්දෙන මට්ටමට කුප්පණ මට්ටමට ගැටෙන මට්ටමට නැහැ. ඒ නිසා තර්ක මනස කියන හුස්ම නැහැ කියලා. ඉතින් මේක විස්තර කරන්න අටුවාචාරින් වහන්සේලා බය අරින්න කියනවා. මෙහෙම බයක් ආවොත් තර්ක මනසට කියන්නේ කියලා භවයේ හුස්ම නැත්තම් පහයි තියෙන්නේ. මව් කුසේදි නෑ. දියට ගිලිච්චාම නෑ. මැරිච්චාම නෑ. තසුත් ධානයේ නෑ. මේ නිරෝධ සබපතිය නෑ. ඒක තහන්න කියන ඔබ මව් කුසේද ඉන්නේ. චතුත් ධානයේද නිරෝධ සමාපත්තියේද මැරිලාද දී ඇතුළ. මේ මායා තමයි මේ. මේ හිත පෙන්නනවා උඹ මැරෙයි දැන් මැරෙයි ඔය භාවනා නැත කරපන්. කුටිම්ම කියනවනම් සක්කාය දිටේ තරදිනෙට ලක් වෙනවා. එහෙම නැත්නම් මම ආයනේ සර්දිනෙට ලක් වෙනවා. අපි කරන්නේ විජහාට මම ආයනෙට පොර දෙන එක. නැති වෙන මම ආයනෙට ආය හදලා දෙන්න තමයි දොස්තර මහතුරු කතා කරන්නේ. උන්න මරිච්චාවයි කියලා යන්න නම් කාය ජීවිත නිර්පේක්ෂ භාවය යන්න නම් ඔක දෙවෙනි තුන්වෙනි සැරේ යන්න ඕනේ. දෙවෙනි තුන්වෙනි සැරේ ගියාට පස්සේ අපිට තේරෙන පටන් ගන්නවා මේක කුලබල වෙනවනම් කලබල වෙන්න පුළුවන් මේක තමයි කෙලස් කියන්නේ. කලබල නොවී ඉන්නවනම් වෙන්න පුළුවන් ඒක සූදානම් ශරීරයෙන් තමයි සිද්ධ වෙන්නේ. ඒ සූදානම් ශරීරය කියලා කියන්නේ අනිත් දවසෙත් ඒකට ලෑස්ති වෙලා යනවා ඒ කිට්ටු එක දෙනකොට දැනගන්නවා එදා මම මේකදී මෙච්චර දඟලුවා අද මෙච්චර බය වෙන්න ඉස්සල චිත්තක්ෂණය අල්ලගත්තොත් ඊට ඉස්සල චිත්තක්ෂණය අල්ලගත්තොත් නැවත නැවත වෙන්න ඕනේ මේක. වෙනකොට සූදානම් ශරීරයෙන් ඉන්න ඕනේ. නෑ මේ බය කියන එක එක සැරේ එන්නේ නෑනේ. සංසු මනසක් ගැස්සිලා ඉහළ මට්ටමට ගියාට පස්සේ තමයි ඒක අවබෝධ කරගන්න අපිට පේනවා දැන් පාලෙනින් ගිලිහිලා කියලා. ඒත් ඒ தත්ත්වෙට එන්නේ ඉස්සෙල්ලා තිබුණ චිත්තක්ෂණ ඔච්චරම පාලෙන් ගිලිහිලා නැහැ. ඒකේ මේක නැවත නැවත එනකොට අපි කරන්නේ ඒක මුලට මුලට දැක්කන දැක්කන යනවා. එතකොට පැහැදිලිව. ඒක ඒක නැත්තම් ඕක කතා කරන්නේ නැහැ නේද? වේදනාව තමයි කේස් එක වෙලා තියෙන්නේ. මේ වේදනාව කියන්නේ මහසී සෑඩෝ පැහැදිලිවම සුද්ධ වචනේ ලියලා තියෙනවා සෑම විපස්සනා ඥානයක්ම පහළ වෙන්නේ වේදනාවට වාංගු වෙලයි පෙර නොඇත්ත පැහැදිලිව පෙර නොවිට නොදැක්ක නොවිඳපු විදිහේ වේදනාවට වාංගු වෙලා තමයි ඥානයක් පහළ වෙන්නේ ඉතින් අපි කරන්නේ වේදනාව විඳලා ඥානය පහළ වෙන්න දෙන්නේ නැතුව හිත කලබල කරගන්න ඒකට හේම යන්න ඇරියෝ කණ්ඩක් නැගිටන පල්ලම පල්ලම වැඩම සෙල්ලම කියලා ඥානයට ආරාධනා කරන්න නොසලී බලන්නේ නිසා මේකදී කැපකල යුත්තක් තියෙනවා. කැප කරන්න වෙන්නේ කාය ජීවිත ආසාව. කායට සහ ජීවිතේ තියෙන ආසාවෙන් තමයි අපි නාස්ලනෝ දාලා ගස්සන්නේ. අපි කියන්නේ යන්නේ ඉඳ ගන්නකොට කය තියෙන්නේ තිබියේවා ජීවිතේ තියෙන්නේ තිබියේවා මම මේ මේ මේ අත්දැකීම වෙනුවෙන් අඩු ගන්න මේ ජීවිතේදීවත් සාධාරණ ප්‍රයත්නයක් ගන්නවා කියලා ඉතිපත් වෙන කරන්න යෝගාවචරයි කියනවා. බුදුරජාණන්සේගේ අර මේක නෑනේ මේ මෙච්චර රූප තිබුණාට දුෂ්කරක්‍රිය කරන පොටෝ ගහලා නෑ. අන්න ඒක දැක්කම තේරෙයි. හිතනනේ හිතෙනවා. මං ඊළඟ දෙක තුනක්ව මං තියාගෙන ඉන්නවා. මේ සාරා සංකේ කල්පලක්ෂයක් පෙරම් පුරලා පස්චිම භෞතික බුදුරජාන් වහන්සේ කරපු ටික ඔය. අපිට මේ පොඩ්ඩක් හුස්මක් නැති වුණොත් අපි කොච්චර දඟලනවද? මැස්සෙක් වහනකොට කොච්චර දඟලනවද? මතුරෙක් කනකොට කොච්චර දඟලනවද? අච්චර පිං ඇති බුදුහාමුදුරුවෝ මේ බුද්ධහාමුදුරන් වහන්සේලා අවසාන පස්චිම භෞතික බුදුහාමුදුරුවෝ පෙන්නනා මේ පැත්ත අත ගන්නකොට මේ පැත්ත අත ගෑවෙන මට්ටමට යනකම් කෙට්ටු වෙනවා. ඒත් බලන්න ඇස් දෙකේ තියෙන දිතුරුණ ගතිය. ඒ ඒ ඒ දුෂ්කර ක්‍රියා රූපෙත් ඇස් දෙකේ කවදාකවත් අතහැරපු ගතිය තියෙනවද කියලා? නැහැ. මම මේ කරාරින්නේ අල්ලගත්ත ගමන් එහෙම්ම ඉන්නවා. ඒ නිසා බුදුරජාණන්සේ ඒ වෙලකටත් තිබුණා කියන ඒ ශක්තිය බුදු වෙනකොටත් තිබුණා මේ ඝනකට මහ පොළොවට අත තිබුවොත් මහ පොළොව දෙදරවන්න පුළුවන් අදිෂ්ඨාන ශක්තියක් තියෙනවා. හිටපිට නැති මහ පොළොවට අත තිබ්බොත් ඒකත් දෙදරන ශක්තියක් තියෙනවා. මොකද ඒ තරම්ම පාරමිතා වල පින් කරලා තියෙන. ඒතර දුක ඒක මේ සඳහන් කරලා තියෙනවා මේ දුෂ්කර ක්‍රියා කරන කාලේ මේ ඉඳගෙන මේ කඳ තියාගෙන බැලු කලාන්ත වෙලා වැටෙනවා. ඉතින් වැටිච්චාම සමහරට ඔහේ ඉඳන්. අතන කොපළ දරුවෝ ඇවිල්ලා බලනකොට පේන තියෙන්නේ මිනිහක් වගේ. ඉතින් එක එක සමහර වෙලාවට කට උච්ච කරනවා. එහෙමම ලියලා තියෙනවා. තව එකෙක් ඇවිල්ලා ඒ එලිච්චක් ළඟට එලිසිගේ තන පීර මිරිකලා කිරිපාරක් කරලා තියෙනවා කටට. ඒකෙන් පණ ඇවිල්ලා තියෙනවා. එතකන් ඉඳලා තියෙන්නේ මේ පහ මේ වැට්ටගේ මලකුණක් කියලා. කනවලට කූරෝලින් අයින්නවලු පණ තියනවද බලන්න. නායට කූරෝලින් අයින්නවලු පණ තියනවද කියලා බලන්න. මොකද මොනම ලකුණක්වත් නැහැ. හැම සම්පූර්ණම වේලිලා වැටිලා මේ කඳ කෙලින් ඉතර ගාමම වැටෙනවා. බඩ මේ ගෙරි කපන කත්තකින් කැත්තකින් දාලා කපනවා වගේ තේනවා. ඔළුවට තිරින්ගයක් දාලා කියලා කරනවා වගේ වේදනාව දීලා තියෙනවා. ඒ ඒ සූත්‍රය කියවන්නේ හිත දෙන්නේ නැහැ. ඒක නිකන් සදාචාර නැහැ වගේ කියලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා මේව උඹලට කරන්න වෙන්නේ නැහැ. මම මැදමාර පෙන්නලා තියෙනවා. නමුත් මේ විඳපු වෙන් ටිකක් ලියලා තියෙනවා. අවුරුදු 2600කට පස්සේ අපිට පේනවා. බුදුන්සේ මේක හරහා ගියේ නිකන් මේ ආශිර්වාදකෙ මෙහෙම හම්බෙච්ච එකක් නෙමෙයි. ඒ දුක පෙත්ත කපලා ගිහිල්ලා තියෙන එකයි උන්වහන්සේ මම සියද. සබ්බං අභිඥාන අභිඥා අභිජානාම කියලා කියන්නේ ආශිර්වාදකින් නෙවෙයි. ඉතින් අපි කැප කරනවා නම් කැප කළ ප්‍රමාණයට හරියන්න අපිට අදිෂ්ඨාන ශක්තිය අභිජ්ජ ශක්තිය ලැබෙනවා. නැත්තම් කම්මැලිකම නම් කම්මැලි කොල්ලනේ පොල් කටු කියන අතිනේ ඵලයව හිඟමනේ තොපට නැත වෙන සරණේ කියලා කියනවා. මට මතක නැහැ චූල සීනාදි සූත්‍රෙ වෙන්නේ ඉඳී තියෙනවා. හරිය පරිේෂණ. ඒ සූත්‍ර දෙකක තියෙනවා මජ්ක්‍ධිම නිකායමයි. ඒ කියවලා බලන්න ඕනේ ඒක ඒ පුදුම ලස්සන කියලා තියෙනවා. ඒක මේ කැත නැතුව කියලා තියෙනවා. ඒක කියවනකොට මේ දෙන්නෙක් ළඟ ඉඳලා කියවන්න බෑ. ඒ තරම් මේ මේ අඩියම අතගාලා තියෙනවා දුක්ඛ සත්‍යය. ඉස්ලාම් ඉස්කෝලේ කියලා ඉන්නේ. ඒක ටීචර්ගේ වැරද්ද නේ. නැසිට වඩා එනවා. ගර්භමෙන් දැක්වෙන මේක කියන දේශනාව සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි මේ සීලය සම්බන්ධ ප්‍රශ්නයක්. මේ දාන භෝජනයේ සමාගම් වෙච්ච කෙනෙකුට ලබුත් අවසර ගන්න පස්සේ කී ආරෙන්න කීදී පාන කිරීම උසාව මොනවා ඇත්තම කිරි කීරන් දදි කියන දෙකම විකාල භෝජනයට අයින් කරලා තිනවා කිරි දී කිරි දෙක. සප්පි නවනීතං කැප කරලා තිනවා. සප්පි නවනසෙන් කියන්නේ ගිතෙල් වෙඬරු දෙක. මේ නිසා ඒ මේක හොඳ නැහැ මේක හොඳයි කියලා. කිරි දී කිරි බෑ වෙnderu බටර්. නමුත් ප්‍රශ්නේ තියෙනවා චීස් වටිනව දෙක මැද. චීස් කැපද නැද්ද කියන එක සම්ප්‍රදාය දෙකක් තියෙනවා ලංකාවේම තියෙනවා. සමහරු චීස් ගත්තට කමක් නැහැ කියලා කියන සමහරු ගන්න එපයි කියලා කියනවා. ඉතින් අපිට තේරෙනවා කොහේ හරි තැනකින් මේක ඉතින් ඉර අඳින්න එපායි. ඒ නිසා කිරි දී කිරි දෙක නම් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම සඳහන් කරලා තියෙනවා ඒවා ආහාර ගන්නට වැටෙනවා. සප්පි නවනීතං කියන ගිතෙල් බෙන්ඩරු බටර් දෙක හන්දාවට ගත්තර කමන්නේ චතුමතුරු හදන්න. ඒත් ওই ප්‍රශ්නෙට වැඩි අහන්න මේ මේ චීස් කියන එක ඇහුවොත් එහෙම මටවත් දෙන්න උත්තරයක් නැහැ. මොකද මං යන තැන්වලදී සමහරු කැප වශයෙන් වරදනවා. සමහරු නැහැ. ඒක තමන් සමාදන් වෙච්ච ගුරුවරයාගේ ගුරු මතය අනුව තමයි කටයුතු කරන්නේ. ගිලම්පස තියෙන අෂ්ඨපාන කියලා තමයි සම්ප්‍රදාන කුල සඳහන් කරලා තියෙන්නේ. චෝච මොහොත අම්බ ජම්බ ඉස්ම જાති. ඒ අෂ්ඨපාන නමුත් ඒ අෂ්ඨපාන වල දැන් දෙන නම් උනත් එච්චරම මේ ප්‍රායෝගික ගතියක් නැහැ. කියන්නේ කාලෙකදී මේ අෂ්ඨපාන පිළිබඳ අර්ථකථනෙත් පොඩි වෙනස්කම් වෙලා වෙලා තියෙනවා. මේ අතමිටිමලවම තියෙන සරම ගෙඩි වලට වැඩිය ඊට වැඩිය පොඩි ගෙඩි ජාජිමිරි කරලා ගන්න ඉස්ම. අතමිටිමල වලට වැඩිය ලොකු ගෙඩි නිසා අඹ ගෙඩිය තමයි පෙන්ලා තියෙන්නේ අඹ ගෙඩිය කැපයි. අඹේට වැඩි ලොකු ඒවා අන්නාසි වැල වැනි පොහොල් කැපනේ. ඒ ඒක ඒක කවුරුද අපණීතියක් දන්නේ පසු කාලේ නැති වෙච්ච දෙයක්. ලොකු ගෙඩි જાති බෑ. පොඩි ගෙඩි જાති මික් කරලා ගන්නවා. ඒක මාදා තව සූත්‍රයෙන් සිහිනවන්නේ. මස්මාංශ අනුභව කිරීම බුදුරජාණන් වහන්සේ සම්මත කරගීමයි කියලා සමහර සම්මානවල දේශනා දේශනාවල කියනවා. තව සමහර සම්මානවල කියනවා එහෙම එකකට කමක් නැහැ කිය. ඒ කියන්නේ නොකනෑ කියනම ඒක මේ සියලපත වරමසුරට සම්මානයි. නොකනෑ. උකට ඒක නම් ඉපයි කියන රාහුල්නාදර කියනවා අපි මස්මාල් පාන්ත ගන්න නිසා තමයි සතුන් මෙරෙන්නේ අපිට. ඉතින් අපි හරි මොකද කර්මිකාන්තු ගැලපෙන්නේ. බුද්ධ දේශනාව හැටියට බැලුවොත් විශේෂයෙන්ම විනය පිටකේ බුදුජාණන් වහන්සේ මස් මාස වළඳපු බවට නිදර්ශන තියෙනවා. ඒ වගේම අජා මේ මේ දේවදත්ත කියලා බුදුජාණන් වහන්සේගේ ඉල්ලීමක් කරා කිසිම සංඛ්‍යා වංශනාවක් මස් මාස නොකරන බවට විනයක් පනවන්නේ කියලා. බුදුන්ස් කියන්නේ මේ පුද්ගලික මතයට ඉඩ දෙන්නේ. කැමැති නම් පළඳ පුතෙන් කරන ඒක පුද්ගලික මතයක්. බුදුජාණන් වහන්සේ මේ පුංචි සත්තුට්ටු දෙකේ ප්‍රශ්න වලට නිකන් අපරාධ ප්‍රශ්න විසඳන්න යන්නේ නැහැ. මොකද කෑමෙන් පිරිසුදු වෙන්නෙත් නැහැ කෑමෙන් කෙලසෙන්නෙත් නැහැ කියලා යේසුස් වහන්සේ පවා කියලා තියෙනවා. මේ කටෙන් ඇතුළට එන දේ නෙවෙයි ඇතුළට යන දේ නෙවෙයි පරිසං වෙන්න ඕන කටෙන් පිට වෙන දේ යන පරිසංයම් කියලා තියෙනවා. ඒකේ ඇතුළට යන දේ නෙවෙයි පරිශුද්ධිය ලැබෙන්නේ පිට වෙන දේ ගැන කතා කරන වචනිය. එචා මෑත කාලෙකදී ඔකකින් ලකුවට ප්‍රසිද්ධියටපත් වෙලා තියෙනවා. මේ ප්‍රසිද්ධියටපත් වෙච්ච නිසා අන්ත දෙකට ගිහිලා තියෙනවා. අපිට තියෙනවා දෙකම අතහැරලා කන්නේ නැහැ කියලා කිව්වොත් ඕක කන්නේ නැහැ කියලා නිකන්. කනවා කියොත් yes කණ්ඩේ කියලා නිකයි. Taman බේදීලා යන්න ඕනේ හිමීට. මත ප්‍රකාශ කරන එක බුදුහා ඊගාට මෛත්‍රී බුදුහාමර වෙනවනේ උන්වහන්සේ බලාගන්න. අපිට තියෙන්නේ මේ ජාම බේරලා සංසාරෙන් ගැලවෙන එක විතරයි. මොකකට ගියත් අහුවේ. මට ඔබට පොඩ්ඩක් මේ මම හිතන්නේ ඕකාවිෂි මේ හඳුන් සිංහස් කලින් භාවනාවේදී ඉගෙනනවා මේ සද්ද යනකොට ජීවිතක දාගන්න එක තමයි කියලා. නේද? ඉතින් මේක ඒ වගේ මේක අපි ආධ්‍යාත්මික ගමනේ යනකොට අපිට තියෙන ගිජුකම්, අපිට තියෙන කෑදරකම්, අපිට තියෙන ඒවා අඩු කරගන්නනේ අපි යන්නේ. ස්වභාවයෙන් මිනිස්සු මිනිස් මනස දැන් අපි කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මේවට නිතරම ඕනේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නේ. එතකොට දිව හැම වෙලේම ඉල්ලන්නේ දිවට වැඩියෙන් කෑදරකම් කරන දේ දිව ඉල්ලන්නේ. ස්වභාවයෙන් මිනිස්සයා ස්වභාවයෙන් මාංශ කන්න විජුකමක් තියෙනවා. නේ? ස්වභාවයෙන් තියෙනවා. ඒ වගේම අනිත් මේ පංචකාමයන්ටම මිනිස්සු විජුකමක්. අපිට තියෙන විජුකම් අපිට අඩු කරන්න ඕනේ. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ මෙහෙමම කියලා ඉන්නේ නැතිනම් අපි යන මාවතේ ධර්මයේ කියන අවබෝධය සඳහානේ. මේ අපි කියන පාඩමක් ඉගෙන ගන්නව නෙවෙයි. දැන් අනිත් කෙනා කියලා දෙන පාඩම මේ විදිහටම ගිහිල්ලා කියලා දැන් බයිබලෙ උගන්වනවා වගේ නේද? ඉස්සර බයිබලෙ උගන්වන එක බයිබලෙ වගන්ති වගන්ති උගන්වනවා ඒක කියවන වගන්තිම ගන්න. බුදුදහම එහෙම එකක් නෙවෙයි. අවබෝධය. තමන් අවබෝධ කරගන්න. එතකොට අපි මේ නිගමන යනවා කියන්නේ අපි අපි තියෙන තණ්හාව, අපි තියෙන කෑදරකම්, අපි තියෙන දේශයේ මොහිම අඩු කරගන්න ඕනේ. දුරන් ගැනීම එතනදී මිනිස්සු මස් මාංශ කන්න විජුකම තියෙන එක. ඒක සාමාන්‍ය මනුස්ස සංහතියේ ඉතිහාස දිගටම තියෙන දෙයක් නේ. සොරාවට මිනිස්සු ගිජුයි. ඒ වගේම කාමසේවන මිනිස්සු ගිජුයි. ඒකකොට අපි අපි අවබෝධයෙන් අපි ධර්මයේ මේ මාර්ගය යනවා කියන්නේ අපි අවබෝධ කරගන්න ඕක මේ මාංශකන් අපිට පැහැදිලිවම අපිට ඒ කැපකිරීමක් අපිට අත්හැරීමක් කරන්න පුළුවන් ඒක අපේ ඒක මේ සීලබ්බත පරාමාසයක් හැටියට ගත්තොත් එහෙම ඉතින් ඒක වැරදි. නමුත් අපිට ඒක තව කෙනෙක් සඳහා නෙවෙයි. Tamange කෑදරකම් විජුකම් අඩු කරගන්න. මෛත්‍රී කියන එක දැන් අපි අපි දැන් මෛත්‍රී කියන එක දැන් අද මෛත්‍රී කරන කතා හිත අපිට අපි සබ්දේ සත් අමුළු මහත් ලෝකයෙන් පේන නොපෙනෙන සියලු සත්‍යෝ සූපත්ත්වා කියලා අද මෛත්‍රී කරනවා. ඒ ජීවත් වෙන සතා හෙට උදේ අපිට කෑම පිගාන දෙන්න පුළුවන් ඒක උනේ. එතකොට මෛත්‍රී අද මෛත්‍රී කරලා හෙට උදේ ඒක මම හිතන්නේ අපි අවබෝධය සඳහා අපි අන්තව කෙනෙක් එක්ක විවේචනයේට ඔය වගේ දේන් ප්‍රශ්න හැමදාම රේඩියෝ එකෙත් අහන්නේ ඕක. පන්සලේ ධර්ම සාකච්ඡාව කරන්න ගියත් අහන්නේ ඔක මේ මාංශ කණ එක කැතදා කැතද ඉතින් ඔය එක මතයක්වත් නෑ තමන් ධර්මය අවබෝධ කරගන්නවා නම් තමන්ගේ තියෙන විජුකම් කෑදරකම් අඩු කරගන්න ඕන. එහෙම නැතුව මේ පුංචි ප්‍රාථමික ඉඳලම අපි ඒක අපිට ඒක තියෙන්නේ නේද? දැන් මේක. නෑ විශේෂම වෙන්නේ තමන් වශයෙන් ඕකෙච්ච ප්‍රශ්නයක් නෑ. අපිට තව කෙනෙකුට කියන්නේ මොකද්ද? ලෝකෙත් එක්ක ඉන්නකොට කරන්නේ මොකද්ද ප්‍රශ්නේ? ඒක ඇත්තටම යෝගාවචරයේ ගණ්ඩ මේපා. යෝගාවචරයට කිසිසේත්ම අවශ්‍ය නැහැ තව කෙනෙකුට උගන්වන්න හෝ තව කෙනෙක් නික. තව යෝගාවචරය කියලා කියන්නේ තනියලිය. කඟ විනගේ තනියඟ වගේ තමන් ගන්න තීන්දුව ගත්තා. අවස්ථාව හැටියට ගණ්ඩ වෙනවනම් ඒ වුණත් කරන්න දෙයක් නැහැ. හැබැයි මේක මගේ රුචියට කරනව නෙවෙයි. මකට හම්බෙච්චලා පුළුවන් තරම් බලනවා තමයි තනියම විවික්‍ය ගත කරන්න. ඒකෝට තමයි තමන්ගේ මට්ටම් තම මට්ටම් කියන්නේ යන්න පුළුවන්. රැළට වැටුනොත් රැළට අහුවෙන. රැළට අහුවෙන් රැළට වැටුණා කියන්නේම රැළේ තමයි ඉන්නේ. ඒ නිසා පුළුවන් තරම් බුදුරජාණන් කියන්නේ ඒකෝචරයේ එකක්ග විසාන කප්පෝ තනි වෙන්නේ කියලා. අපේ තියෙන කර්ම ශක්තිය නිසා පවු නිසා අපිට මේ සෙනගක් එක්ක ඉන්න වෙලා තියෙන්නේ. ජන ජනාධිපති කෙනෙක් නැත්නම් දේශපාලන කටයුතු කරුවොත් කියන්නේ සෙනඟ වැඩි වෙන්න වැඩි වෙන්න පින වැඩි කියන්නේ. මොකද ඒකට කියන්නේ මම රැස්වීමට එන්නේ මෙච්චර සෙනග හිටියොත් තමයි. මොකද බුදු ජානසිකේ මං යන පාරේ ගව්වත් තරම් දුර. ඉස්සරහ කවුරුත් පේන්න නැත්තම්. පස්සේ කවුරුත් පේන මට ඕනෙලට මල මුත්‍රා පා කරන්න පුළුවන් කියලා තියෙනවා. ඒ තරම් ප්‍රායෝගිකව පෙනෙන නිසා කාටවත් මත ප්‍රකාශ කිරීම කියන්නේ සංස්කාරයක් කියලා හිතන්න කරන්න වෙනවනම් වෙන්නේ අපි අපි බැඳිලා අපි ඉන්නෝනේ කිසිම කෙනෙකුට මත ප්‍රකාශ කරන දෙයක් නෙමෙයි තියෙන්නේ අපිට තියෙන මේ සංසාරේ තවදුරටත් කර්ම රැස් නොකර තවදුරටත් කොමිට් වෙනවා කියන අහුවෙන්නේ නැතුව අපි පරිස්සම් මම පරිස්සම් කියන්නේ යන ගමනක් තියෙනවා. ඒ නිසා මාස්මාල් කතාව යෝගී තියෙන මාතෘකා තුන හතරක් සවාංශ කිව්වා වගේ හැමදාම රේඩියෝ එක අහන හැමදාම ධර්ම සාකච්ඡා ධ්‍යාන කවදාකවත් ඉවර ඈ පිං පිංනද කුසලයේද ස්ත්‍රීපස්කේද සමතන දෙන්න ඕනද නැද්ද ওই තියෙන ප්‍රශ්න ටික කවමදාකවත් ඒකේ ඉවරයක් වෙන ප්‍රශ්න නෙවෙයි අනිතික අපි ඒව හදන්න නෙමෙයි මේ ලෝකෙට අවිල්ල තියෙන. අපිට තියෙන්නේ අපේ ප්‍රඥාව බේරගෙන පැත්තකට වෙන එකයි තියෙන්නේ. මේක වෙලා තියෙන ඔය උගත්තේ සම්මත බොහෝ දෙනා වුණා මේ ඉදිරිපත් කරගන්නවා මේ මනස විචක්ෂණ කරගන්න ධර්ම විචේ සම්බන්ධය ඇති කරගන්න අර මේ කියලා. ඒකෙන් කියන්නේ ක්ෂණ සම්පත්තිය පන්නන එක විතරයි. මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ නැතුව මේ සූදු කෙලිනා වගේ එකක් තමයි මේ ප්‍රසිද්ධ මාතෘකාවම කතා කරගන්නේ. කාලේනාතික දැන් අපි දැන් 3යි වෙලාවෙ එහෙමනම් මම හිතනවා තවදුරටත් ප්‍රශ්න නැහැ කියන සංකල්පය මත ඉඳලා අපි මේ වෙලාවේ ධර්ම දේශනා ශ්‍රවණ වාරය මෙතනින් સમાપ્ત කරමු. අපි එන හතරට නැවත රැස් වෙනවා පැයක සක්මණෙන් පස්සේ. සියලු දෙනාට